ඊළඟට ලක්මාලි ජයසිංහ මහත්මිය ඊළඟ සර්ණ ස්වාමීන් වහන්සේ ඊළඟ සර්ණ ඉස්සෙල්ලාම මම දැන් දැන් උත්තර දීපු ටිකට පොඩි පොඩි චූටි අමතර ප්‍රශ්න චුට්ටක් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වා සුඛය වේදනා චෛතසිකය එතකොට සුඛ සෝමනස්ස දෙකම ඒ දෙකම වේදනා චෛතසිකයට ඇලෙන්න සම්බන්ධයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් වේදනාවට සම්බන්ධයි. ඊග ඊට ඉස්සෙල්ල ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ සතිය ඔබ වහන්සේ කියවනේ කුසල් කියන එතකොට බොම්බ හදන අයගේ සතිය මිච්ඡා සතිය එකත් නෑ මිච්ඡා සති කියලා චෛතසිකයක් නැහැ මිච්ඡා සති කියන්නේ සතියෙන් තොර බවටයි මිච්ඡා සතිය කියන්නේ එහෙම නැත්නම් මිච්ඡා සති කියලා චෛතසිකයක් නැහැ හොඳයි ඒක තේරුණා ස්වාමී. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න දෙකක් තමයි මට පැහැදිලි කරගන්න ඕනේ පුවාංශ. එතකොට ප්‍රීති බොජ් දැන් ප්‍රීති ප්‍රීති චෛතසිකය ප්‍රශ්නේ මං ප්‍රීති චෛතසික දැන් හරීම ඊට වැදගත් චෛතසිකයක් නේ ස්වාමින් වහන්සේ බොජ්ජංගවලට එතකොට දැන් මගේ මට මේ මේ මේ සම්පූර්ණම මේ සූත්‍ර පිටකේ කොතනද මේක තිබුණේ කියලා මට හරි මතකයක් නෑ. හැබැයි මට හොඳට මතකයක් තියෙනවා එක ස්වාමින් වහන්සේ නමක් ඒ ස්වාමින් වහන්සේට ගොඩාක් භික්ෂු පිරිසක් හිටියා. ඒගොල්ලන් ඔක්කොම රහත් වුණා. හැබැයි මේ නායක ස්වාමින් වහන්සේට රහත් භාවයට පත් වෙන්න බැරි වෙලා ඊට පස්සේ කැලේකට ගිහින් ඉඳලා පස්සේ තන දවස් ගොඩක් පොය දවසක ගලක් උඩට ඇවිල්ලා අර කල්පනා කරලා මම මේ මෙතන කොච්ච නිකන් මේ මේ හඳ යට කී දෙනෙක් මම මේ රහත් භාවයට පත් වෙන්නේ නැද්ද කියලා එක ප්‍රීති බොජ්ජංගේ වැඩිලා ඊට පස්සේ මාර්ගඵලවලට පත් වෙලා රහත් භාවයට පත් වෙනවා. මට ස්වාමින් වහන්සේ මේ දැන් උපර්ණා ඒ කියන්නේ දෙවෙනි බොජ්ජං දෙවෙනි ධානයට පත් වුණාම එතනින් පස්සේ ප්‍රීති බොජ්ජ මේ ප්‍රීති චෛතසිකේ අවසන් වෙනවා. එහෙම නේද ස්වාමීන් වහන්සේ? මට මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ මේ ඒ නිසා තමයි අපට ධානයේ ඉඳලා නිවන් දකින්න බෑ. ධානය කියලා කියන්නේ වෙන අවස්ථාවක්. එතකොට ධානයෙන් මිදිලා තමයි අපි නිවන සඳහා විදර්ශනා වඩන්නේ. ධානයේදී විදර්ශනාවක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රථම ධානය වුණත්, ද්විතීය ධානය වුණත්, තෘතීය ධානය වුණත්, චතුර්ථ ධානය වුණත් ධානයට සමවැදිලා නිවන් අවබෝධ කරන්න බෑ. ඒ ධාන ලක්ෂණ අතන මතුවෙනවා. දැන් චතුර්ථ ධානයේ වඩලා තියෙනවා නම් නිවන් අවබෝධ කරනකොට ඒ මේ සෝවාන් මාර්ග සිත හෝ අරහත් මාර්ග ඥාන සිත චතුර්ථ ධාන ලක්ෂණ වලින් ඒ ගුණාංග වලින් යුක්ත වෙනවා. හැබැයි අර ධානයට සමවදිනවා කියන තැනදී එකම අරමුණක තමයි නැවත නැවත පවතින්නේ. එතකොට එහෙම පැවතිලා නිවන් අවබෝධ කරන්න බෑ. නිවන් අවබෝධ කරන්න නිවන අරමුණු කරන්න ඕන. නිවන අරමුණු කරන්න අර සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න. එතකොට එතනදී අර ධානාගත වෙලා නිවන් දකින්නේ නැහැ. ධානයෙන් නැගිටලා ධානයෙන් නිදිලා තමයි නිවන් දකින්නේ. සත් ධාන අවස්ථාවේදී තමයි අර ප්‍රීතියක් දුරු වෙලා චතුර්ථ ධානයට යනකොට උපේක්ඛා ඒකාග්‍රතාවයේ පමණක් ඉතිරි වෙන්නේ. හැබැයි ඒ මට්ටමේ එහෙම ඉඳගෙන නිවන් දකින්න බෑ. එතනින් මනස අවදි කරගෙන තමයි විදර්ශනාවට යොමු කරලා නිවන් දකින්නේ. එතනදී ප්‍රීතිය නැවත ජනිත වෙනවා, මතුවෙනවා. ස්වාමීන් වහන්සේ මට එතන චුට්ටක් පැහැදිලි කළ දෙන්න මේ මේ ප්‍රීති බොජ්ජංග චෛතසිකය වඩන වඩා ගන්න කොහොමද අපි කටයුතු කළ කරන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ප්‍රීතිබොජ්ජංගය වැඩෙන්න අපට මේ කෙලස් නැසීමේ පංචස්කන්ධයෙන් මිදීමේ තියෙන වටිනාකම. එතකොට එහි තියෙන වැදගත්කම ඒව ගැන නැවත නැවත කල්පනා කිරීම වැදගත් වෙනවා. බුදු ගුණ සිහි කිරීම, දහම් ගුණ සිහි කිරීම, සංඝ ගුණ සිහි කිරීම වැදගත් වෙනවා. ඒ මාර්ගඵල අවබෝධ කළ උතුමන්ගේ චරිත කතා කියවීම විශේෂයෙන් වැදගත් වෙනවා. උන්වහන්සේලා ඒක ඒ නිවන් අවබෝධ කරලා දේශනා කරපු කාරණා ප්‍රීති වාක්‍ය, උදාන වාක්‍ය නැවත නැවත සිහිපත් කිරීම අපිට වැදගත් වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් අපිට සිහි කරන්න පුළුවන් ප්‍රීති බොජ්ජංගය එහෙම නැත්නම් ප්‍රීතිය අවදි කරගන්න. හැබැයි ඒක ප්‍රීති බොජ්ජංගයක් බවට පත් වෙන්නේ එය නිවන කියන දැක්ම ඇතිව ඒ ප්‍රීතිය මතු කරන්න පුළුවන් නම් විතරයි. මේ ධර්ම සංයෝග වෙනකොට ඒව වෙනම ගුණයක් ඇති වෙන්නේ. දැන් අපි හිතමු දැන් ලුණු රසය අපි දන්නවා. මිරිස් රසය දන්නවා. තුන පහවල රසය දන්නවා. පොල් කිරිවල රසය දන්නවා. එළවලු වල රසය දන්නවා. හැබැයි මේවා ඔක්කොම එකතු කරලා ව්‍යංජනයක් හැදුවාම ඒකේන රසය වෙනයි. ඒක ලුණු රසය නෙමෙයි. ඒක තුන පහ රසය නෙමෙයි. ඒක කිරි රසය නෙමෙයි. ඒක මිරිස් රසය නෙමෙයි. ඒක එළවලු වල රසයක් නෙමෙයි. ඒක තමයි ව්‍යංජන රසය. ඒ ඒ ඒ සුසංයෝග වුණාන් පස්සේ වෙනම රසයක් නිර්මාණය වෙනවා. ඉතින් එහෙම සුසංයෝග වෙන්නත් නම් අර අර ධර්ම ටික හරියට මතු කරන්නට දක්ෂ වෙන්නට ඕනේ. ඉතින් මේ දක්ෂතාවය වගේම ඒ සමතාවය දැන් ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම සම සම වෙන්නට ඕන. ඒක හඳුන්වන ඉන්ද්‍රිය සමතාවය කියලා. ඊට පස්සේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩනකොට මාර්ගාංග එකම සිතක එකට උපදින්නට ඕන. මාර්ග මාර්ගඵල අවබෝධ කරන්නට. එහෙම නැත්නම් මාර්ගඥානය ලැබෙන්නට ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම එක්සිතක පහළ වෙනවා. එතකොට මේ එක්සිතක පහළ වෙනවයි කියන එක තාම සුවිශේෂ අවස්ථාවක්. ඒක අපි පෙර දවසක උදාහරණයක් හැටියට කිව්වා. අපි හිතමු දැන් ඔය ඩිජිටල් ලොක් තියෙන්නේ. ඒකක අංක 8ක් තියෙනවා ඒක ලොක් කළාට පස්සේ කරකවලා ටික වෙනස් කළාම එක්කෙනෙක් ඇවිදින් මේක දැන් අරින්න උත්සාහ කරනවා එක අංකයක් හරියට කරකවා ගන්න. එක අංකයක් කරකෙව්වා කියලා ලොක් එක ඇරෙන්නේ දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් කරකෙව්වත් ඇරෙන්නේ 8යි කියලා 8 වෙනි එකත් හරියට කරකුණොත් 8ම එකට සමපාත වුණොත් තමයි ලොක් එක ඇරෙන්නේ. අන්න ඒ වගේ මේ ධර්ම දියුණු කරන්නත් ඕන ඒවාහි සමබව හඳුනා ගන්නත් ඕන. ඒ ටික සමව එකතු වුනහම ඒකෙන් ගොඩ නැගෙන්න වෙනම ශක්තියක්. එතකොට අන්න ඒ වගේ ඒ වගේ අර ධානයේදී ගොඩනැගෙන தත්ත්වය වෙනයි ඒක විදර්ශනාවත් එක්කලා මුසුනහම එතන අවදි වෙන ශක්තිය තමයි ක්ලේශ ප්‍රහාණයට සමත් වෙන්නේ. නැත්නම් ධානයේදී එතන සම එතන ප්‍රීතියනුත් නිදහස් වෙලා උපේක්ඛා ඒකාග්‍රතාව තිබුණා වුණාට කෙලස් නසන්නට සමත් වෙන්නේ නැහැ. එතන කෙලස් මැඩපවත්වන්න යටපත් කරන්න විතරයි සමත්. දැන් අර බොජ්ජංග ධර්මවලදී ප්‍රීතිය තිබුණා වුණාට එතන උපේක්ඛාවක් තියෙනවා ප්‍රීතියක් තියෙනවා ඔක්කොම එකට එකතු වෙලා. එතකොට දැන් අතන ධානයේදී උපේක්ඛා කියන තැනට යනකොට ප්‍රීතිය නැති වෙලා. හැබැයි දැන් මාර්ගඵල අවබෝධයේදී උපේක්ඛාවත් එක්කලා ප්‍රීතියත් එකතු වෙලා. එතකොට කොහොමද? ඒ තමයි අර සුසංයෝගය.